එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ඔය ඔය අපි දැන් කතා කරපු ටිකේ දිගුවක් හැටියට තවත් දෙයක් ගත්තොත් මම හිතනවා මේ පාරමිතා කියන එක තවත් වැඩිපුර අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් අපි අපි කියනවා සංසාරේ අති මහත් දිග එකක් කියලා. තාම දිග එකක් අපිට හිතා ගන්නවත් බෑ. කොච්චරද කිව්වොත්. ඉතින් එහෙම දිග එකක දැන් අපි කියනවා මේ මේ බුද්ධ කාලය අවුරුදු 5000යි තියෙන්නේ කියලා. ඉතින් මේ ඉන්න කට්ටිය අපි මේ සමන් දෙන කට්ටියත් අපි බොහෝ දෙනෙක් නිවන් දැක්කේ නැත්තම් මේ කාලය ඇතුළත. ඊට පස්සේ අපි යනවා බුදු දහම කියන්නේ මොකද්ද කියලා ඇහෙන්නේ නැති බුද්ධ නිර්වාණ දැකීම කියන්නේ මොකද්ද කියලා අහන්නේ නැති දන්නේ නැති තත්වයකට. අන්න ඒ සංසාර තත්ත්වයේ යනකොට අර ස්වාමීන් වහන්සේ කියපු බෝධිසත්වවරු තුන් දෙනාම මහ බෝධිසත්ව විතරක් නෙමෙයි අනිත් දෙන්නා. ඒ තමන්ගේ පාරමිතා දියුණු කරගනිමින් යනවා. ඒගොල්ල නවතින්නේ යම් යම් වේගයන් වලින්. එතකොට ස්වාමීන් වහන්සේ එතන ඒගොල්ලන් නිවන් දැකීම කියලා දෙයක් මහ බෝධිසත්වයන්ට නම් ඒක තියෙනවා. නමුත් ಗುಣ නුවණ දියුණු කිරීම සහ මගේ තණ්හාව, මගේ ඇති වෙන මානෙ, එහෙම නැත්නම් මගේ ඇති වෙන දෘෂ්ටිය නැති කරගන්නයි මං කටයුතු කරන්න ඕනේ කියන දේ මත හැඩගැහෙන දෙයක් නේද? එතකොට අපි දීර්ඝ සංසාරය තුල ගමන් කරනකොට මේ කියන පාරමිතා කියන දෙයින් හැඟෙන්නේ. ඔව් දැන් ඇත්තටම අබුද්ධෝත්පාද කාලයක අපට උපදින්නට සිද්ධ වුණොත් ඒ කියන්නේ මේ සංසාරයේ එක් එක්කෙනාගේ පැතුම් වෙනස් නිමා කරන්නේ කවදද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ යන ගමනේදී අපිට මේ ගෞතම බුද්ධ ශාසනය කාලය තුල මේක නිමා කරගන්න බැරි වෙලා මෛත්‍රී බුද්ධ ශාසනය කාලයේත් නිමා කරගන්න බැරි වුණොත් එතනින් එහාට උපදින බුදවරු කවුද කියලා දන්නේ නැහැ. මේ පෘථුවියත් එතනින් එහාට නැහැ. එතකොට හරිම අවිනිශ්චිත තත්වයක්නේ. එතකොට මේ බඳු තැන්වලදී අපි තණ්හාමාන දිට්ටි වලින් තොරව කුසල් කරනවද තණ්හාමාන දිට්ටියතුව කුසල් කරනවද කුසල් කරනවද නොකරනවද මේ සියල්ල තීරණය වෙන්නේ මේ බුද්ධ ශාසනයක් ඇති කාලයක අපි මේවා තේරුම් අරගෙන අපේ මනස පුහුණු කරන ප්‍රමාණයත් එක්ක තමයි අර අබුද්ධෝත්පාද කාලයක අපට උපදින්නට වුණොත් එදාට අපේ ගමන් මඟ තීරණය වෙන්නේ මේ ගන්න පන්නරයත් එක්ක. එතකොට මෙතනදී මේ බුද්ධ ශාසනයක් තුල දැන් මේකෙන් අදහස් කරන්නේ දිගට යන්න හිතාගෙන ඉන්න කියන එකක් නෙමෙයිනේ මේ ගෞතම බුද්ධ ශාසනය තුලම අපිට මේක නිමා කරන්න පුළුවන් ඒ සඳහා ප්‍රාර්ථනා ඇති කරගෙන එහෙම කටයුතු කිරීම සුදුසුයි. හැබැයි යම් කිසි කෙනෙක් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් ඒක අපරාධයක් හෝ වරදක් නෙමෙයි. ඒ අයත් ඒක නවත්තලා ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න උත්සාහ කරන්න ඕන කියලා එහෙම ප්‍රකාශනයක් කරන්න බෑ. සමහරු එහෙමත් කියන අවස්ථා තියෙනවා. එහෙන් බුදු වෙන්නට ප්‍රාර්ථනා කිරීම අඥානකම, සසර දිගට යන්න හිතීම අඥානකමක්, වෙනත් බුද්ධ ශාසන ප්‍රාර්ථනා කිරීම අඥානකමක්. එහෙම කියන්න බෑ. ඉතින් එහෙම එහෙමනම් අපිට සරියුත් හාමුදුරුවෝ වගේ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ නේ. උන්වහන්සේලා මේ කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම බුදුරුන්ගේ කාලේ අනිවාර්යෙන් උන්වහන්සේලා පාරමිතා පුරමින් ආවනේ. එතකොට ඒ බුද්ධ ශාසනවල නිවන් දැක්කේ නැහැ කියලා උන්වහන්සේට උන්වහන්සේලාට කවුරුවත් නිග්‍රහ කරලා නැහැනේ. ඇයි මේ බුද්ධ ශාසන තියෙද්දි ගෞතම බුද්ධ ශාසනේ බලාගෙන යන්නේ කියලා ඒ එක් එක්කෙනාගේ ප්‍රාර්ථනා. ඒ නිසා තමන් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් පච්චේක බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් ශ්‍රාවකෙක් හැටියට නිශ්චිත බුද්ධ ශාසනය නිශ්චිත තනතුරක් ප්‍රාර්ථනා කරනවා ඒව මේ ගමනේ විශේෂ අවස්ථා. එහෙම විශේෂ තත්වයක් නැතුව තමන් ශ්‍රාවකෙක් හැටියට නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා නම් වඩා උචිත ක්‍රමේ තමයි ඉඩ ලද සැනින් වඩා ඉක්මනින් ඉක්මන් භවයක එතනට යන්නට උත්සාහවත් වීම. එහෙම උත්සාහ කරන කෙනෙකුට මේ ගෞතම බුද්ධ ශාසනය මේ 5000ක් කාලය ඇතුළතම තව අවස්ථාවක් තියෙනවා. ඒක මගහැරී ගියොත් තව අපි දන්නා සසුනක් තියෙනවා මෛත්‍රී බුද්ධ ශාසනය. ඒකත් මගහැරිලා ගියොත් අපි දන්නේ කවදද කියලා. එතකොට අර වගේ අබුද්ධෝත්පාද කාලවලටත් අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ බඳු තැන්වලදී අපිට එකම පිහිට එකම පිළිසරණ අර තමන් සාංශාරිකව හුරු කරගෙන ආපු මානසික தත්ත්වය. ඉතින් මේ මේ ශාසනයක් පවතින කාලය තුල අපේ තණ්හා මාන දික්ටි වලින් තොරව නිවන ඉලක්ක කොටගෙන ගුණධම් වැඩි යුතුයි කියන එක නැවත නැවත හුරු කරලා ශක්තිමත් මනසේ කාවද්දලා තියෙනවා නම් වෙනත් භවයකට ගියාම ඒ සඳහා පරිසරය නැතත් අපිට යම් යම් කරුණවලින් ඒවා මතුවෙන්න පුළුවන්. දැන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතානුද්ධත සූත්‍රයේදී අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ එතකොට ඒකෙදි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ ධාරණය කිරීමේ වචනයෙන් ප්‍රගුණ කිරීමේ මනසින් විමසා බැලීමේ ප්‍රඥාවෙන් විනිවිද දැකීමේ මේ විදිහට ධර්මයේ යම්කිසි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඒකේ ආනිසංස වශයෙන් මේ ජීවිතයේ මාර්ගඵලයක් ලබන්න බැරි වුණොත් ඒතනත්තා යම් දේවනිකායක උපදිනවා දේවනිකායක ඉපදුනහම ඔහුට ඒ ඉහි ඉපදුණු සැනින්ම අර ප්‍රගුණ කරපුවා සිහිපත් වෙනවා. ඒ සිහිපත් වීම තමයි ඔහුට ඒ දේවනිකාය තුල ඵලලාභීත්වයකටපත් වෙන්නට උදව් වෙන්නේ. ඒතර තව කෙනෙක් ඉන්නට පුළුවන් ඒ තනත්තාගේ පුහුණුව මදි නිසා ඔහුට මේ ජීවිතේ මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. හැබැයි අර යම් ප්‍රමාණයකට පුහුණු කරපු නිසා දෙව්ලොව උපදිනවා. හැබැයි දෙව්ලොව උපන්නට ඔහුට ඒවා සිහි වෙන්නේ නැහැ. සිහි වෙන්නේ නැති වුණාට බුදුහාමුදුරෝ දේශනා කරන යම් 이르දි බලලාභී මහරහතන් වහන්සේ නමක් ඒ දෙවියන්ට ඇහෙන විදිහට ධර්මයේ දේශනා කරන අවස්ථාවක් ශ්‍රවණය කරන්න ලැබුණොත් අර దేవතාවට අර බෙරහඬ හොඳට අහලා පුරුදු කෙනෙකුට ඈතින් බෙරහඬක් ඇහෙනකොට ඔය බෙරහඬයි ඇහෙන්නේ කියලා සංඥාවක් වෙන්න වගේ අර దేవතාවට මනුෂ්‍ය ලෝකයේදී පුරුදු කරලා තිබිච්ච නිසා අර රහතන් වහන්සේ දේශනා කරනකොට වහාම අර ධර්ම සංඥා මතුවෙන්නට ගන්නවා. ඇයි ඒවා අහලා තියෙනවා, ධාරණය කරගෙන තියෙනවා, වචනයෙන් ප්‍රගුණ කරලා තියෙනවා, මනසින් විමසා බලලා තියෙනවා, ප්‍රඥාවෙන් විනිවිද දකින්නට වෑයම් කරලා තියෙනවා. එතකොට මේ මේ ප්‍රගුණත්වය, මේ ප්‍රවීණත්වය තමයි මේ පාරමිතා හැටියට භවෙන් භවය මේවා වර්ධනය කිරීමේ තියෙන වටිනාකම. එතකොට මේ ප්‍රවීණත්වය උට උදව් වෙනවා අර රහතන් වහන්සේ නමකගෙන් මේ දහම් කරුණු අහනකොට වහාම ධර්ම සංඥා අවදි කරගෙන සිහිය පිහිටුවාගෙන විදර්ශනාවට යොමු වෙනවා. ඊළඟට නැවත බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නට පුළුවන් ඒ ප්‍රමාණයටත් වඩා අඩු මට්ටමකින් සමහර විට ඔහු ධර්මය පුහුණු කරලා තියෙන්න පුළුවන්. ඒතනත්තත් දිව්‍ය ලෝකයේ උපදිනවා. ඔහුට අර අවස්ථා දෙකම අහිමි වෙන්නට පුළුවන්. ඒ කියන්නේ Tamanට සිහි වෙන්නෙත් නැහැ, රහතන් වහන්සේ නමකකින් අහන්න ලැබෙන්නෙත් නැහැ. හැබැයි ධර්ම කතික වෙනත් దేవතාවෙක් දහම් කරුණු කියා දෙනකොට ඔහුට අර සංඥා මතුවෙනවා. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව දේශනා කරනවා ඒතනන්තාට තමන්ට සිහි වෙන්නෙත් නැහැ රහතන් වහන්සේ නමකින් අහන්න ලැබෙන්නෙත් නැහැ ධර්ම කතික දේවතාවෙන්ගෙන් ධම්ම අසන්න ලැබෙන්නෙත් නැහැ හැබැයි තමන්ට කලින් දෙව්ලෝ උපන්න කෙනෙක් තමන්ට සිහිපත් කරලා දෙනවා මතකයි නේද මනුෂ්‍ය ලෝකේ ඉඳද්දි මෙහෙම මෙහෙම කළා අන්නේ සිහි කැඳවීම තුළ ඔහුට සිහිපත් වෙනවා මනුෂ්‍ය ලෝකෙදි තමන් ගුණ දහම් වැඩුවා. අන්න ඒ විදිහට අපි අබුද්ධෝත්පාද කාලවල උපන්නා වුණත් අපට බෝසත්වරුන්ගේ සිහි කැඳවීම අපට එතනදී ප්‍රයෝජනවත් වෙනවා අපට හිතයිෂී සම්්‍යදෘෂ්ටික කල්යාණ මිත්‍ර දෙවි දේවතාවුන්ගේ සිහි කැඳවීම අපට ප්‍රයෝජනවත් වෙනවා ඉතින් තමන් වඩාත්ම ප්‍රගුණ කරලා තියෙනවා නම් තමන්ටම සිහිපත් වෙනවා තමන්ට සිහිපත් වෙන්නේ නැතිනම් එතෙන්දී අපිට සිහිපත් කරගන්න යම්කිසි සහාය වෙන්න පුළුවන් අනිත් අයට හැබැයි අපි ඒවා පුහුණු කරලා තිබුණොත් විතරයි එහෙම පුස්සක් අපිට නැත්තම් මොන දේවතාව සිහි කළත් අපිට ඒවා සිහි වෙන්නේ නැහැ සිහි වෙන්නත් මනස පුරුදු කරලා නැහැ ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගත නොහැකි වුණොත් ඊළඟට අපි දන්නා බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණොත් අබුද්ධෝත්පාද කාලයක අපට උපදින්නට සිද්ධ වුණොත් ඒ බඳු අවස්ථාවල පවා පිහිට පිණිස පවතින්නේ අපේ මනස පුහුණු කරලා තියෙන ප්‍රමාණයත් එක වෙන කෙනෙකුට හරි අපි තුල කුසල සංඥා මතු කරන්න පුළුවන් වෙන්නේ අපේ මනස ප්‍රගුණ කරලා තියෙන ප්‍රමාණයත් එක්කයි. එහෙමයි ස්වාමින් වහන්සේ ඊටාත්ම පැහැදිලි බොහෝම පිංසිත් දෙනා ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.